ඒ ගාථාව තමයි උත්තාන කාලම්හි අනුත්තහානෝ යුවා බලින් ආලසියං විහානෝ සංසන්න සංකප්ප මනෝ කුසීතෝ පඤ්ඤාය මග්ගං අලසෝන විද්ද මේක තේරුව මේකයි කියනවා උත්තාන කාලම්හි අනුත්තහානෝ නැගිට සිටිය යුතු කාලෙහි නැගී නොසිටින එහෙමත් නැත්නම් උත්සාහ කළ යුතු කාලේ උත්සාහ නොකරන. වීර්ය කළ යුතු වෙලාවේ වීර්ය කරන්නේ නැති. යුවා බලී ආලසියන් විහාන. තරුණ කම ඇති. එමත් නැත්නම් තරුණ ජවය, තරුණ කාලයේ තියෙන බලය කියන එහෙත් කම්මැලිව කටයුතු කරනවා. යුවා බලින් ආලසියන් විහාන. සංසන්න සංකප්ප මනෝ කුසීතෝ වැරදි සිතුවිලි වැරදි කල්පනාවන්ගෙන් නිතරම කටයුතු කරන වැරදි විදියට හිතන වැරදි විදියට කටයුතු කරන කුසීත කෙනාට හම්මැලියට පඤ්ඤාය මග්ගං අලසෝන වින්දති නිවන් මග කවදාකවත් අහු වෙන්නේ නැහැ. නිවනට යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේක තමයි මේ ගාථා ධර්මයේ තේරුම. ඒ කියන්නේ මොකද්ද? උත්සාහ කළ යුතු කාලේ උත්සාහ නොකරන කෙනා. තරුණකම තරුණ බලය තියෙද්දි අලසව කටයුතු කරන කෙනා. වැරදි විදියට හිතමින් කටයුතු කරන කෙනාට නුවණ ලබන මඟ නිවන් ලබන මඟ කවදාකවත් ලබන්න බෑ. දැන් මේ ගාථා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ හේතුව නිධානය මම පින්වතුන්ද පළමුව පැහැදිලි කරලා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ සවැත් නුවර එක්තරා තරුණ පිරිසක් සසර ගැන කලකිරිලා පැවිදි වුණා. සංසාර බය දැකලා සසරින් එතර වෙන්නට මේ පිරිස බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වුණා. එනේ පැවිදි වෙලා මේ අය කල්පනා කළා වනගතව භාවනා කරලා ඉක්මනින්ම රහත් ඵලය ලබන්න ඕන. පැවිදි වීමේ අරමුණ සාක්ෂාත් කරගන්න ඕන. පැවිදි වුණේම සසර බය දැකලා නිවන් දකින්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කරලා කමටහන් ඉල්ලගෙන වනගත වෙන්න මේ ස්වාමින් වහන්සේලා බුදුහාමුදුර ළඟට වැඩි. මෙතන හිටපු එක හාමුදුරු නම වහන්සේගේ නම පදාන කම්මික තිස්ස. උන්වහන්සේ කල්පනා කළා දැන්ම වනගතව ගිහිල්ලා භාවනා කරන්න බෑ. පස්සේ කරනවා. කියන කෙනෙක් ගියපු ආයේ මම බුදුහාමුදුර ළඟට වෙලා ඉන්නවා. පන්සලේ වැඩ ඉන්නවා. කියලා ඒ ස්වාමීන් වහන්සේ නතර වුණ අනිත් සියලුම දෙනා වනගතව ටික කාලයකදී උතුම් රහත් ඵලයට පත් වුණා. ඒ උන්වහන්සේලා රහත් ඵලයට පත් වෙලා බුදුහාමුදුරෝ බැහැ දකින්න ආපහු වැඩම කළා. තමන් ලබාවු මේ අධිකමේ ගැන බුදුහාමුදුරන්ට කියන්න. ඉතින් උන්වහන්සේලා ජේතවනාරාමයේට වැඩම කළා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. ඉතින් බුදුහාමුදුරුව මේ ස්වාමීන් වහන්සේලා සමග බොහොම සතුටින් කතා කරනවා. දැන් අර මුලදී යන්න හම්මැලි වුණු හාමුදුරු උන්වහන්සේත් ළඟ ඉන්නවා. දැන් බුදුහාමුදුරුව උන්වහන්සේත් එක්ක වචනයක්වත් කතා කරන්නේ නැහැ. දැන් කාලයක් මේ සියලු දෙනා වනගතව භාවනා කරන්න ගියාට පස්සේ බුදුහාමුදුරුව ළඟ පන්සලේ හිටියේ උන්වහන්සේ. හැබැයි උන්වහන්සේත් එක්ක බුදුහාමුදුරුව වචනයක්වත් කතා කරන්නේ. දැන් මේ රහත් ඵලය ලැබලා වැඩම කළ ස්වාමීන් වහන්සේලා සමග බොහොම සතුටින් බුදුහාමුදුරුව කතා කරා. ඉතින් උන්වහන්සේට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. ඇයි? මම මෙතෙක් කල බුදුහාමුදුරුව ළඟ හිටියා. පන්සලේ හිටියා. නමුත් බුදුහාඳුරු මාත් එක්ක වචනයක්වත් කතා කරන්නේ නැහැ. දැන් මේ වනගතව භාවනා කරලා rahat වෙලා ආපු හාමුදුරුවොත් එක්ක බුදුහාඳුරු බොහොම සතුටින් කතා කර කර ඉන්නවා. දුන්වහන්සේත් කල්පනා කළා මමත් ඉක්මනින්ම මේ தത്വයටපත් වෙන්න. rahat ඵලය ලබා ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මට වැඩිය කැමති නැත්තේ ඇයි? මා සමග මේ විදියට සතුටින් කතා නොකරන්නේ ඇයි? මම මේ මහානකමේ නියම ප්‍රතිඵලය ලබන්න පොහසත් වුණු නිසා උන්වහන්සේට තේරුණා තමන් ප්‍රමාද වුණා කියලා. වීර්ය කරන්න ඕන වෙලාවේ උසහා වෙන්න ඕන වෙලාවේ උසහා කළේ නැහැ කියලා තේරුණා. ඉතින් එදා රාත්‍රියම ගිහිල්ලා සක්මන් මළුවේ සක්මන් භාවනාව පටන් ගත්තා. මුළු රැයක් තිස්සේ නිදි වරාගෙන දැන් උන්වහන්සේ භාවනා කරනවා. ඉතින් පාන්දර වෙනකොට උන්වහන්සේට අධික වෙහෙසයි. කකුල ගලක පැටලිලා උන්වහන්සේ ඇදගෙන වැටුණා. ඉතින් කකුල කැඩුනා. දැන් ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා ඔක්කොම ඇවිල්ලා මේ වෙච්ච කරදරේට උන්වහන්සේට උපස්ථාන කරන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ සිද්ධිය දැනගත්තාම බුදුරජාණන් වහන්සේ මේ පධාන කම්මික තිස්ස ස්වාමින් වහන්සේ මුල් කරගෙන එතන වැඩ හිටපු අනිත් ස්වාමින් වහන්සේලා සියලු දෙනාට ධර්ම දේශනාවක් කළා. ඒ කරපු දේශනාව තමයි මේ ගාථා ධර්මය. දැන් අපි බලමු මේ ගාථා ධර්මයෙන් බුදුහාමුදුරුව පැහැදිලි කරලා දෙන ධර්මය මේ තියෙන වටිනාකම මොකක්ද කියන්නේ? උත්තාන කාලම්හි අනුත්තාන උත්සාහ කරන්න ඕන කාලේ උත්සාහ කරන්නේ නැති වෙනවා. වීර්ය කරන්න ඕන කාලේ වීර්යයත් ඇරලා එනවා රහඳුරුවගේ නේද? එතකොට මොකද වෙන්නේ? පසුව පසුතැවෙන්න සිද්ධ වෙනවා. උත්සාහය කියන එක සම්පත්තියක් හැටියටයි බුදුහාමුදුරු පෙන්වන්නේ. ඒකට කියන උත්හාන සම්පදා. දැන් මේ සම්පත් කියන ඒවා අපි ළඟා කරගන්න හැම කෙනාම මහන්සි ගන්නව නේද? මේ දේවල් සම්පත් කියන ඒවා වැඩි වැඩියෙන් අයිති කරගන්න ලං කරගන්න අපි කැමති. යම් කෙනෙක් වීර්යවන්ත නම් සාහේ තියෙන කෙනෙක් නම් හරියට එයා ළඟ ලොකු සම්පත්තියක් තියෙන කෙනෙක් වගේ. මොකක්ද ඒ සම්පත්තිය? උත්සාහ සම්පත්තියනේ. උත්සාහය. ඉතින් උත්සාහය නැති තැන තියෙන මොකද්ද? හම්මැලිකම නේ. අපි හරි කියනවා අලසයා කියලා. කුසීතය. හම්මැලිය. හම්මැලි කෙනාට කුසීත කෙනාට නිවන් මඟ කෙසේවත් මේ ලෞකික ජීවිතේවත් සාර්ථක කරගන්න පුළුවන්. බෑ. ඇයි? එයා නිතර වැළ කල් දාන කෙනෙක්. අපේ සාමාන්‍ය විවහාරයේ කියනවා කම්මැලියද දිවස් තියනවා කියලා නේ. ඇත්තටම දිවස් නෑ. ඇයි? එයාට හොඳට අනාගතේ තියෙනවා. දැන් සමහරට කියනවනේ මෙහෙම කම්මැලි කෙනා වැඩ කල් දාන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි දැන් හරිය සීතලයි කියලා. දැන් වැඩ කරන්න බෑ සීතලයි. එහෙම කියලා මොකද කරන්නේ වැඩ අතපසු කරනවා කල් දානවා. ඊළඟට දැන් හරි උෂ්ණයි. ඈ එහෙම කියලාත් වැඩ කල් දානවා නේ. එක පැත්තකින් සීතලයි කියලා වැඩ අතාරිනවා. ඊළඟට දැන් හරි රස්නේ, දැන් හරි උෂ්ණයි, දැන් වැඩ කරන්න බෑ කියලා වැඩ කල් දානවා. එහෙම නැත්නම් දැන් බඩගිනි. බඩගිනි වැඩ කරන්න පුළුවන්. එහෙම කියලා මොකද කරන්නේ? බඩගිනි කියලා හිතලා වැඩ අතපසු කරනවා කල් දානවා. ඊට පස්සේ කියනවා දැන් බඩ පිරিলা වැඩි. ඈ බඩ පිරුණාම කොහොමද වැඩ කරන්නේ ටිකක් විවේක ගන්න එපායි කියලා නේද? එහෙම ඉතලත් වැඩ කල් දානවා. ඊළඟට දැන් උදේ වැඩි. උදේම වැඩ කරන්න බෑ. ටිකක් දවල් වෙන්න ඕනේ. එහෙමනේ කියන්නේ නේද? කම්මැලිය. ඊට පස්සේ කියනවා දැන් රෑ වැඩි. රෑ වුණා වැඩි. දැන් වැඩ කරන්න බෑ. පසුවට කරනවා. දැන් ওই ක්‍රමයට දැන් බලන්නකෝ කෙනෙක් හිතුවොත් එහෙම නේද? හැමලියට දිවක් තියනවා කියලා කිව්වේ ඒකයි ඔය. මේ ක්‍රමයට තමන්ගේ එදිනෙදා වැඩුණත් අපි හිතමු කල් දානවා නම් අතපසු කරනවා නම් එයා බලාපොරොත්තු වන සාර්ථක ගමනක් යන්න පුළුවන්. බෑ. අපි හිතමු ඉගෙන ගන්න ශිෂ්‍යෙක් කියලා. එයා එහෙම හිතුවොත් එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාරයක් රැකියාවක් කරන කෙනෙක් කියලා හිතමු. එහෙම නැත්නම් ගොවිතැන්පත් කරන ගොවියෙක් කියලා හිතමු. ඕනම කෙනෙක් මේ විදිහට කල්පනා කළොත් වැඩ කල් දැම්මොත් එයාට සාර්ථකත්වයේ කරා යන ගමන නවතිනවා. එයාට යන්න බෑ. ඊළඟට දැන් ওই පරාභව සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා නිද්දා සීලි සභා සීලි අනුත්ථාතාච යෝනරු. දැන් මේ අලස කෙනා, කම්මැලි කෙනාගේ ගතිය, ස්වභාවය මොකද්ද? නිද්දාශීලී. එයා හරියට නිදන්න කැමති. නින්දට නින්දට හරිම කැමති කෙනෙක්. නින්දට ඇලුණු කෙනෙක්. නින්ද අවශ්‍යයි. නේද? ප්‍රමාණයට වැඩිපුර නින්දට කාලය ගන්න කම්මැලි කෙනෙක්. ඊළඟට සභාශීලී. නිතර පිරිස එක්ක දොඩමළු වෙවි ඉන්න කැමති. පිරිස ඉන්න තැනට ගිහිල්ලා කතා කරගෙන ඉන්න කැමති. ඒ කියන්නේ කාලය අපතේ කාදමන කෙනෙක් නේද? Tamanne වැඩ කරන්න ඕන තරම් මේ දේවල් තියෙද්දි කාලය කාදමනෝ. ඒ අය නේද කියන්නේ කාල කන්නේ කියලා නේද? එහෙම වචනයක් තියෙනවනේ. කාල කන්නේ කියන්නේ කාටද? කාලේ කාදමන අයට නිකරුනේ. වෙන කාටවත් නෙවෙයි. කාලේ හරි වටිනව නේද? ඒ කාලේ අපත යවනවා නම් ඒක තමන්ගේ මෙලොව යහපත සඳහා මෙලොව දියුණුව සඳහා යම් ගමනක් තියෙනවා නම් ඒකට බාධා වෙනවා ඊළඟට නිවන් දකින මඟ ඒ සඳහා අවශ්‍ය වැඩ කරන්න අතපසු වෙනවා. ඊළඟට කියන්නේ අනුත්ථාතාච යෝනරෝ. එයා નિયમિત වේලාවට නැගිටින්නේ නැති කෙනෙක්. નિયમિત වේලාවට පසුව නැගිටින්න කෙනෙක්. ඉතින් ඔය ඔය අලසකමේ තියෙන ලක්ෂණ ටික. එහෙම නැති කෙනා තමයි වීර්යවන්ත කෙනා. වීර්යවන්ත කෙනා. උත්සාහවන්ත කෙනා. එයාට මෙලොව ලෞකික ජීවිතයේ දියුණුව හදා ගන්නත් පුළුවන්. එයා ඊළඟට මේ සසර දුක හඳුනාගෙන සසර දුකින් මිදෙන මගට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. දැන් මෙතන හරි වටිනා වචනයක් කිව්වා මේ ගාථා ධර්මයේ යුවා බලි ආලසියන් විහාම. තරුණ ජවය, තරුණ බලය තියෙද්දී එයා කම්මැලිකමෙන් කටයුතු කරනවා. දැන් අපි හැම කෙනාටම ජීවිතේ එක්තරා අවස්ථාවක් වෙනවනේ නේද? තරුණ කාලය කියලා. දැන් බණ පොතේ කියනවා පින්වත්නි, කෙනෙකුගේ ජීවිතය අවුරුදු 100ක් නම්. දැන් අපි හැම කෙනාම මේ වැඩි කාලයක් ජීවත් වෙන්න කැමති අය නේද? ජීවිතු කාමෝ. අපි කොහොම ජීවිතේට හරීම කැමතියි. අමරිතු කාමෝ මැරෙන්න නම් කැමති නෑ. කවුද කැමති මැරෙන්න? කොහොම ජීවිතේට ආසයි නේද? මරණාසන්න කෙනත් කැමැති තව ටික වෙලාවක් හරි ජීවත් වෙනවා. ඒක තමයි මේ ජීවිතයේ තියෙන ආසාව. එතකොට අපි මේ ජීවිතයට ආසා කරන අය මැරෙන්න කැමති අය එහෙම නෙවෙයි. අපි හිතුව මෙහෙම අවුරුදු 100ක් අපි ජීවත් වෙනවා. අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එයාට දශක 10ක් තියෙනවා. දශකයක් කියලා කියන්නේ අවුරුදු 10ක්නේ. 10 ඒව 10ක් තියෙනවා. එකක් තමයි මන්ද දශකයේ කියලා. උපතේ ඉඳලා පළවෙනි අවුරුදු 10. ඒකට කියන්නේ මන්ද දශකයේ කියලා. අපි දැන් ඒවා ගත කරලා ඉවරයිනේ නේද? ලෝකය ගැන ලොකු අවබෝධයක් තිබුණාද ඒ කාලේ? අනාගතය ගැන ලොකුවට කල්පනා කරාද? දැන් ඉන්න අයත් එහෙම හිතනවාද ඒ වයසේ ඉන්න අය? නමුත් වැඩිහිටි අපිට හරි වොමනයි නේද? එයා අනාගතේ දකින්නට අපි කොච්චර මහන්සි ගන්නවද? එයාට අනාගතේ මේ පෙන්වන්නේ හැබැයි ඒ කාලේ එච්චර ලොකුවට ගැඹුරට ජීවිතය ගැන හෝ ලෝකය ගැන අවබෝධයක් අත්දැකීමක් තියෙන කාලයක් නෙවෙයිනේ. මන්ද දශකේ. ඊළඟට කියනවා ක්‍රීඩා දශකේ. සෙල්ලම් කරන කාලේ. අවුරුදු 10 20 කාලේ. එව්වත් අපි දැන් පහු කරලා. ඊළඟට 20 30 ඒකට කියනවා වර්ණ දශකයේ කියලා. ජීවිතේ වර්ණවත් වෙන කාලේ. අවුරුදු 20 30 කියලා කියන්නේ බොහොම හොඳ තරුණ අවධියනේ. ඊළඟට 30 40 ඒකට කියන්නේ බල දශකය කියලා. කායික බලේ හොඳට තියෙනවා. මානසික බලේ ශක්තිය හොඳට තියෙන කාලේ. තරුණ වයසනේ දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුනේ අවුරුදු 35 දී. භද්‍ර යෞවන කාලේනේ. උන්වහන්සේ ළඟට ආපු බොහෝ අය ශ්‍රාවකින් වහන්සේලා හොඳ තරුණ වයසේ හිටපු අය. සත්‍ය අවබෝධ කරගන්න හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ තරුණ ජීවිතේ. ඊළඟට 40 50 ජීවිතේ හොඳම කාලේ. මොකද ඒකට කියන්නේ? ප්‍රඥා දශකයේ. ඒ කාලයට තමයි නුවණ වැඩෙන්නේ. ජීවිතේ පිළිබඳ යථාර්ථය දකින්න අවස්ථාව වෙන්නේ 40 පෙන්නාම නේද? ඊට පස්සේ 50 60 වෙනකොට ඒකට කියන්නේ හායන දශකයේ කියලා. ආයන කියනවා කියන තේරුම පිරිහෙන කාලය. දැන් ආපස්සට යන කාලය. පිරිහි පිරිහි යනවා. මොනවද? අපේ මේ කය පේන්න තියෙන නේද? මේක දුර්වල වෙලා දුර්වල වෙලා විනාශ වෙමින් යනවා. ආයන පැත්තට, පිරිහෙන පැත්තට ගමන් කරනවා. ඊළඟට 60 70 පබ්බහාර දශකයේ කියලා කියනවා. පබ්බහාර කියලා කියන්නේ දැන් අපි තරුණ කාලේ ඉන්නෝනේ නේද හොඳට කෙලින් ඇඟ තියාගෙන දැන් 60 70 වෙනකොට මොකද වෙන්නේ ටික ටික වකුඩු වෙනවා එහෙම නෙනේ කාටත් උරුම වෙන දේ ඊට පස්සේ 70 80 වෙනකොට ප්‍රවංක දශකයේ කියන වඩාත් අරට වඩා එයා වකුඩු වෙනවා ඊළඟට 80 90 මෝහ මෝහ දශකේ මෝහ මෝහ කියලා කියන්නේ සිහි මුලා වෙන කාලේ දැන් පුංචිම කාලේ ළමයි ඉන්නේ කොහොමද කිසි දෙයක් තේරෙන්නේ නැති විදිහට නේ. තේරෙන්නේ නැහනේ. අර වයසට යනකොටත් එහෙමයි. වයසට ගිය අපේ ආච්චිලා, සීයලා, අම්මලා, තාත්තලා අපි දැකලා තියෙනවනේ නේ. සමහර පොඩි ළමයි වගේ හැසිරෙනවා. ඊළඟට අවසාන කාලයට කියන සයන දශකයේ කියලා. සවුන අවුරුදු 100යි. මේ ජීවිතේ ස්වභාවය ජීවිතේ ගෙවෙන ආකාරය. තරුණ කාලය කියලා කියන්නේ ඊටාම ජව සම්පන්න කාලය. තරුණ අවධිය. එනකොට තමන්ගේ ජීවිතයේ යහපත් පැත්තට ගෙනියන්න යහපත් පැත්තට යොමු කරගන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි තරුණ අවදි කියලා කියන එකයි කියේ යුවා බලි තරුණ කාලයේ තියෙන ජවයේ බලය ඒක පාවිච්චියට ගන්න නැතුව කුසීත වුණොත් හම්බලි වුණොත් ඉතින් අනිත් පැත්තෙන් අපිට තේරෙනවා පින්වත්නි මොකද්ද අපි හැම කෙනාම මේ විදිහට ජරාවට පත් වෙමින් යන අය කියන එක නේද? තරුණ කාලේ හැමදාම කියනවද? හා යොබ්බනා ජරා අන්ත. අනේ තරුණකම ජරාවට යාමෙන් නැති වෙලා යනවා. දැන් ওই තරුණ කාලේ තියෙනවානේ ඒකට කියනවා මේ යොබ්බන මදේ කියලා. මද කියලා වචනයක් තියෙනවා. අහලා ඇතිනේ නේද? මද කියලා කියන්නේ මත් වීම කියන්නේ. මදේ කියලා කියන්නේ මත් වීම. දැන් මේ යන් යන් දේවල් වලින් මිනිස්සු මත් වෙනවනේ. මත් වුනහම කොහොමද යා? ප්‍රകൃති தත්යෙන් දින්නේ. නෑ යා විකෘති වෙනව නේද? විකෘති අදහස් නේද කියන්නේ මත් වුනහම. දැන් තරුණ කාලෙත් තියනලු ඔහම එකක් යොබ්බන මදේ කියලා ඒකෙන් මත් වුනහම එයා වැඩ කරන්නේ ඒ විදිහට. හරියට අර නොයෙක් දේවල් වලින් මත් වෙච්ච කෙනෙක් වගේ. දැන් බලන්නකෝ මේ කුඩා කාලේ පොඩි කාලේ අපි කවුරු හරි කෙනෙක් අපෙන් වයස අහපුවාම ওই පොඩි වයසේ ඉන්න ළමයි කොහොමද වයස කියන්නේ? අවුරුදු 8 10 ළමයින්ගේ වයස අහපුවම කොහොමද කියන්නේ? පුතේ දුවේ වයස කීයද කියලා අහපුවාම එයා කියනවා ටිකක් වැඩියෙන් නේද කියන්නේ. 10යි නම් එයා කියන්නේ කොහොමද? 12යි හරි 15යි හරි කියනවා. එයා ලොක්ෙක් කියලා පෙන්වන්න ඕනනේ. දැන් කුඩා කාලයේදී සමහර විට පොඩි ළමයි රැවුල් එහෙම ඇඳගන්නේ. ඇයි ඒ? රැවුල් එන්නේ ඉස්සෙල්ලා එයා මම දැන් ලොකුයි කියලා අනිත් අයට පෙන්වනවා. එහෙම ස්වභාවයක් තියෙනවා කුඩා කාලේ නේද? ඊළඟට අවුරුදු 50 වගේ පැන්නාම වයස ආපුවාම කොහොමද කියන්නේ? මම කියන බහුතරයක් බොහෝ අය කියන්නේ කැමති කොහොමද? අඩු කරලා. දැන් පොඩි කාලේ ආපුවාම ටිකක් වැඩි කරලා කියනෝනේ. අර කාලේදී ආපුවාම අඩුවෙන් තමයි කියන්නේ. කැමති නැහැ වයසට යන බව කියන්න පෙන්නන්න. මම තවම තරුණයි කියලා පෙන්වන්න තමයි අපි කැමති නේද? දැන් 80 90 වුණාම කොහොමද? අඩු කරලාද කියන්නේ? එහෙනම් එයා වැඩි කරලා කියන්න කැමති. 80 නම් 90යි කියන්නේ. ඇයි ඒ? එතකොට තේරෙනවා අපිට දැන් මේ ලෝකේ ඉන්න තියෙන කාලය දැන් අඩුයි. තව ටිකයි තියෙන්නේ. නේද? අර පැත්තට තමයි වැඩි බර. ඒ නිසා අපි මොකද කරන්නේ? වැඩියෙන් කියනවා. ඒකට මේ තරුණකම කියන එක හැමදාම කියන එකක්ද? හැමදාම අපි තුල රැඳෙන එකක්ද? නෑ. එහෙමනම් ඒ තරුණකම කියලා කියන්නේ ඒ කායික බලය හොඳට තියෙන කාලය. මානසික ශක්තිය මානසික බලය හොඳට අපිට තියෙන කාලේ. ඒ කාලේ අපි ප්‍රයෝජනෙට ගන්න ඕනේ. ධර්මානුකූල ජීවිතයක් හදාගන්න. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා අපිට අවස්ථා තුනක්. ඒකට කියන්නේ යාමේ කියලා. කවුරු හරි කෙනෙක් Tamanට Tamanගේ ජීවිතයට වඩාත් කැමතිනවා. ආදරේන. දැන් අපි එක එක්කෙනා ගත්තාම Taman වඩාත්ම ආදරේ කාටද? දැන් පුඩි කාලේ නම් අපි කියන අම්මට ගොඩාක් ආදරේ, තාත්තට ගොඩාක් ආදරේ. එහෙමනේ කියන්නේ. දැන් හොඳ හිතලා බලන්න. මේ ලෝකේ මම වඩාත්ම ආදරේ කාටද? මට. මට ආදරේ නිසා තමයි තව කෙනෙකුට ආදරේ සෙනෙහස දක්වන්න. එයාගෙන් ආදරේ සෙනෙහස බලාපොරොත්තු වෙන්න. මට ආදරේ නිසා. කවුරු හරි කෙනෙක් Tamanda නම් වඩාත්ම ආදරේ ඒකෙනා මේ තමන්ගේ ජීවිතය රැකගන්න පුළුවන්. ආරක්ෂා කරගන්න. වඩාත් හොඳට පරිස්සම් කරගන්න ඕනේ. අවස්ථා තුනකදී. එකක් තමයි කුඩා කාලේ. හිනට දහමට කුසලට බර වෙන්න. එහෙම බැරි වුණා නම් තරුණ කාලේ. ඒ අවස්ථාව හදාගන්න තරුණ කාලෙත් මග ඇරුණා නම් එයාට තව අවස්ථාවක් තියෙනවා නේද වැඩි හිටියෙක් බවට පත් වෙලා වයසට ගිහිල්ලා ඒත් පුළුවන් Tamanda ජීවිතේ පිනට දහමට කුසලට නැඹුරු වෙන්න ඉතින් කවුරු හරි මේ අවස්ථා තුනම අතහැරියොත් එහෙම කුඩා කාලේ තරුණ කාලේ මහලු කාලේ මේ තුනම ධර්මයෙන් ඈත් වුණු එයා ලැබු මේ මනුස්ස ජීවිතේ එයා ප්‍රයෝජනයක් ගත්තේ නැති කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් අපිට අවස්ථා තුනක් තියෙනවා නේද? අවස්ථා තුනක් තියෙනවා. මේ අවස්ථා එකක් හෝ අපි ප්‍රයෝජනෙට ගන්න පාවිච්චි කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ සඳහා උත්සාහවත් වෙන්න. කම්මැලිකම අත්හරින්න. එහෙමනම් අපි දැන් මේ කියන උත්සාහය අපි පින්වත්නි විශේෂයෙන්ම මේ ජීවිතය දියුණු කරගන්න ලෞකික ජීවිතේ අපේ අරමුණු කරා යන්න උත්සාහ කරනවා වගේම අපට මේ ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතය අපට ලැබුණේ හැබෑවටම සසර දුකින් මිදෙන මඟ අවබෝධ කරගන්න. ධර්ම මාර්ගයට අපේ ජීවිතය යොමු කරගන්න ලැබිච්ච අවස්ථාව. ඒ සඳහා අවශ්‍ය සියලුම පරිසරය අපට හැදිලා තියෙනවා අර මම මුලින්ම මතක් කළා වගේ. දැන් මේ ලෝකේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න බැරි මාර්ගඵලයකටපත් වෙන්න බැරි අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි මේ සතර අපායේ උපන් අය. මොනවද? නරක, තිරිසන්, പ്രേත, අසුර. සතර අපායේ උපන් අය. ඒ සත්‍යයෙන් පුළුවන් ධර්ම අවබෝධය කරගන්න. බුදුරෙක් ලෝකේ පහළ වුණත් කොච්චර මේ ලෝකයේ ධර්මය තිබුණත් සතර පායේ ගිය සත්වෙින්ද බෑ ධර්මය අවබෝධ කරගන්න. ඊළඟට මනුස්ස ලෝකයේම කෙනෙක් උපදින. මන්ද බුද්ධික වෙලා. අඩුපාඩු ඇතුව සහිතව. ඒ කෙනාට පුළුවන් ධර්මය අවබෝධ කරගන්න. ඒත් බෑ. ඊළඟට ප්‍රත්‍යන්ත දේශයක කෙනෙක් උපදිනවා. ප්‍රත්‍යන්තයක් කියලා කියන්නේ ධර්මයේ අහන්න නැති ප්‍රදේශයක් පළාත. එබඳු පළාතක උපන්න කෙනෙකුට ධර්මාවබෝධය කරන්න බෑ. ඊළඟට කියනවා දීර්ඝායුෂ්ක දිව්‍ය ලෝකයේ. ඒ කියන්නේ අසඤ්ඤතලයේ වගේ තැන්වල කල්ප කෝටි ගණන් ආයුෂ වින්දනය කරමින් ඉන්න බ්‍රහ්මයන්. එහෙම තැනක උත්පත්ති ලැබුව ඒත් ධර්මාවබෝධය කරන්න. ඊළඟට අබුද්ධෝත්පාද කාලයක උපන් අයට ධර්මය අවබෝධ කරන්න බෑ. දැන් අපි හිතලා බලන්න මේ කියන කාරණා අටෙන්ම අපි නිදහස් නේද? සතර අපායෙන් ගොඩ ඇවිල්ලා තියෙනවා. මේ ආපු සංසාර ගමනේ අපි මේ කියන අපායවල යන්නේ නැති. තිරිසන් ලෝකවල ඉන්නේ නැති නේ. එහෙමද? දිව්‍ය ලෝකවල යන්නේ නැති. ආපහු මනුස්ස ලෝකයට එන්නේ නැති. මනුස්ස ලෝකෙන් තිරිසන් ලෝකයට යන්නේ නැති. දැන් මේ ලෝකේ පින්වත්නි යම් සත්වයින් උපදින යම් සත්ව ප්‍රභේද තියෙනවා නම් දැන් අපට පේන්න තියෙන්නේ මිනිස්සු ඉන්නවා තිරිසන් සත්වින එච්චරනේ. ඊට අමතරව මොන්නතරම් සත්ව කොට්ටාස මේ ලෝකේ ජීවත් වෙනවා. අපි හැමදෙනාම මේ ආපු සසර ගමනේදී මේ කියන සෑම සත්ව කොට්ටාසයකම උත්පත්ති ලැබුවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අහවල් තැන ඉපදුනේ නැහැ කියලා අපිට අයින් කරන්න තැනක් නැහැ. ඒ තරම් දීර්ඝ කාලයක අපි මේ සසර ඉපදී ඉපදී ආපු අය. ඊළඟ අපිට පේනවා නේද මේ සත්වයින් පීඩා විඳින විවිධ ලෙඩ රෝග තියෙනවා. විවිධ රෝග වලින් පීඩා වෙනවා. අපි හැමදෙනාම මේ ආපු සසරේදී මේ විදිහටම ඔය රෝග පීඩා වලට ලක් වුණා පීඩා වින්දා දුක් වින්දා ඊළඟට සත්වයින් මැරෙන විවිධ ක්‍රම තියෙනවා. එක ක්‍රමයකටද මැරෙන්නේ. විවිධ ක්‍රම වලට මැරෙනවා. අපි හැමදෙනාම මේ සසර ඔය කියන විවිධ ක්‍රම වලට මරණයටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ಜಾති ඊට පස්සේ ව්‍යාධි මරණ කියන ඒවාට අපි මූණ දීලා තියෙන මේ සසර පුරාවටම දැන් අපි ඒක අවසන් කරලා තියෙනවා. ಜಾති අවසන් කරලා තියෙනවා. ඉපදීම නෑ. නේද? අපි අවසන් කළා නේද? නැවතත් අපි උපදිනවා. එහෙමනම් ඉපදුනහම එන දුක් ටිකක් තියෙනවනේ මොනවද? ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස් මේ විදිහට කියන්නේ. ඒ සියලුම දුක් අපිට ආපහු නැවත නැවතත් එනවා. දැන් මේ ජීවිතේට අපිට ලැබිලා තියෙන ඒවා ටික නේද? ජරා දුකට අපිපත් වෙමින් ඉන්නේ. ජරාව කියලා කියන්නේ මේ දිරන බව. අපි මේ දිර දිරා යන කයක් නෙමෙයි ඇති කරගෙන තියෙන්නේ නේද? අපි ඔක්කොම දිරන ගයක් අස්සේ තමයි ඔබත් මමත් අපි ඔක්කොම ඉන්නේ. හරි? දිරන ගයක් අස්සේ ඉන්නේ. අසල් ගයක සොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉඳිනේ සමගය රැක. අල්ලපු ගෙදර හොරු කඩලා. ඒ ගෙදර තියෙන වටිනා දේවල් හොරෙක් අරගෙන ගිහිල්ලා. එහෙම අත්දකින් ඇතිනේ නේද? අහලා ඇතිනේ, දැකලා ඇතිනේ. අල්ලපු ගෙදර හොරු කඩලා ඒ ගෙදර තියෙන බඩු බහන්න හොරු අරන් ගිහිල්ලා. දැන් එතකොට මෙහා පැත්තේ ගෙදරේ කෙනා හරි බයින් නේද ඉන්නේ. ඇයි ඒ? මගේ ගෙදරත් කොයලාහිර හොරු කඩයි කියලා. එහෙනම් බයක් තියනවද නැද්ද? තියෙනවා. සැකක් තියෙනවා නේද? අපේ ගෙදරත් කොයි වෙලාවෙ හරි හොරෙක් ඇවිල්ලා හඩයිද කියලා. ඒ දැන් අත්දැකීමක් තියෙනවනේ. දැන් එහෙනම් එයා මොකද කරන්නේ දැන්? වෙනදට වඩා තමන්ගේදී පරිස්සම් කරනවනේ. දොරදින ඇරලා තියලා යනවද? හොරුන්ව බඩු ගෙනියන්නේ. වෙනදට වඩා හොඳට ආරක්ෂා කරනවා. ගමනක් ගියත් එනකන් සැකක් බයක් තියෙනව නේද? ගෙදර යනකොට අපේ ගෙදර හොරු කඩලා කියයිද කියලා. එහෙම නැත්නම් කාට හරි බාර දීලා නේද යන්නේ. හොඳට බලාගන්න කියලා. ඉතින් හොඳට තමන්ගේ ගෙදර ආරක්ෂා කරන පරිස්සම් කරගන්න. අන්න ඒ වගේ කින්වත් නේ හිතලා බලන්න. අපිත් එක්ක එකට හිටපු කී දෙනෙක් දැන් අපිත් එක්ක ඉන්නවද? අපේ යාළු මිත්‍රයෝ, අපි දන්නා දුරන අය, අපේ ගමේ හිටපු අය දැන් කී දෙනෙක් ඔබත් එක්ක ඉන්නවද? කී දෙනෙක් නැද්ද? හිතන්න පුළුවන් නේද? කෝ ඒ අය? එයාගේ ගෙවල් කඩලා එයාගේ ගෙවල් කඩාගෙන ගිහිල්ලා මොකක්ද ඒකේ මේ දඩොලින් සිමෙන්තියෙන් හදපු ගේද එහෙනම් මේ පංචස්කන්ධේ නැමැති ගේ නේද පංච උපාදානස්කන්ධ නැමැති ගේ මේක කඩාගෙන ගිහිල්ලා එහෙනම් මම දැන් බය වෙන්න ඕන නේද ඇයි මම දන්න අයගේ ගෙවල් හදාගෙන ගිහිල්ලා කැඩිලා දැන් මම බය වෙන්න ඕනේ මොකටද බය වෙන්නේ මගේ ගේ කොයි වෙලාවෙ හරි කැඩෙයි කියලා. කැඩෙන බව දන්නව ස්ථිරයි. නේද? කොයි වෙලාවෙ මේක කඩාගෙන වැටෙයිද? එහෙනම් මේක පරිස්සම් කරන්න ඕන නේ. කොහොමද පරිස්සම් කරන්නේ? කුසලින්. හිමින් මේ ජීවිතය ආරක්ෂා කරගන්න. එතකොට ඒක මේ ජීවිතයේ විතරද ඒ ආරක්ෂාව? නෑ සතර පුරාවටම නේ. ධම්මං විනා නත්ති පිතාච මාතා. දැන් අම්මා තාත්තා ඉන්නෝනේ. අම්මා තාත්තා තමයි අපිට හොඳම ආරක්ෂකයෝ දෙන්න. ජීවිතේ නේ දරුවන්නේ. හැබැයි අම්මටයි තාත්තටයි ආරක්ෂාව දෙන්න පුළුවන් මේ ජීවිතේටනේ. ඊළඟ ජීවිතේට දෙන්න පුළුවන්. සසර ජීවිතේට ආරක්ෂාව දෙන්න පුළුවන් අම්මට තාත්තට. එහෙනම් සසර පුරාවටම අපේ ජීවිතය රකින්නේ ආරක්ෂා කරන්නේ කවුද? ධර්මයයි. ධර්මයයි. එහෙනම් තම අම්මටත් වඩා තාත්තටත් වඩා අපට ආරක්ෂාවක් සපයනවා ධර්මය. එහෙනම් ධර්මානුකූලව. ඒ සඳහා උත්සාහවත් වෙන්න මේ මම මේ විදිහට දිරණ ගයක් අස්සේ ඉන්න කෙනෙක් මේ ගේ කොයි වෙලාවෙ හෝ කඩාගෙන වැටෙන එකක් වැටෙන්න નિયમિત එකක් එහෙමනම් මම මේ දිරණ මේ ගේ අතීතයේදී මෙබඳු ගෙවල් හද හදා හද හදා ආව කීයක් හදන්නද ඈ කියන්න බැරි තරම් ගෙවල් අපි හදන්නද නේද දැනුත් ගෙයක් හදාගත්තා. කවුද මේ ගේ මට හදලා දුන්නේ? අම්මයි තාත්තයිද? නෑ. මම හදාගත්ත ගෙයක්. කොහොමද? අවිද්‍යාව නිසා, තණ්හාව නිසා හදාගත්ත ගෙයක් මේක. එහෙනම් අනාගතේටත් මෙබඳු ගෙවල් අපි ආයෙත් හදනවා. නේද? ඇයි? අවිද්‍යාව නිසා, තණ්හාව නිසා මෙබඳු ගෙවල් හදා හදා අපි යනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන, අවබෝධ කරගන්නට ඕන, උත්සාහ කරන්නට ඕන මේ සසර තියෙන දුක තේරුම් අරගෙන අපිට මේ ලැබිච්ච අවස්ථාව මේක තමයි ස්වර්ණමය අවස්ථාව මේ ධර්මය අපේ ජීවිතය තුළ දියුණු කරන්න පුරුදු කරන්න මේ ධර්මයට ලැබිව ගමන් කරන්න. ඒ සඳහා අවශ්‍ය උත්සාහය අපි තුල හදාගන්න. දැන් එතකොට පින්වත්නි, මේ සසර ගමනට අවශ්‍ය උත්සාහයකට අපි කියනවා ඒ උත්සාහය කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා. අහලා තියෙනවනේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. වීර්ය අපි කරන්නට ඕනේ මොනවා සඳහාද? අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනායි. මූපං පාපී අකුසල ධර්ම තියෙනවා. එතන බලන්න අපේ ජීවිතේ තවම නූපං අකුසල ධර්ම තියෙනවා. ඒ අකුසල ධර්ම නූපද වීම පිණිස නූපං අකුසල් තියෙනවා. ඒවා නැවත මගේ ජීවිතයේ නූපද වීම සඳහා මම උත්සාහ කරන්න ඕනේ. වීඩ කරන්න ඕනේ. ඇයි? මේ හිත කියන එක හරියට පහළට ගලාගෙන යන ගඟක් වගේ. නේ? පහත් දින් හොය හොයා යන දියපාරක් වගේ. දියපාරේ ස්වභාවය මොකද? පහත් තැන් මිටි තැන් හොය හොයන යන්නේ. හිතත් එහෙම. පහත් තැන් නරක දේවල් ඒවා තමයි හිත යන්නේ. එහෙමනම් ඒ වගේ ගලවා ගන්න නම් අපිට උත්සාහයක් ඕනද නැද්ද? අවශ්‍යයි. නේ. ඊළඟට නූපං කුසල් කියනවා. ඒ නූපං කුසල් උපදවා ගන්නත් අපි උත්සාහ කරන්න ඕනේ. ඉබේ වෙනවද? නෑ. ඉබේ වෙන්නේ නෑ. එහෙනම් නූපං කුසල් ධර්ම උපදවා ගැනීම සඳහාත් අපි උත්සාහ කරන්න ඕනේ. ඊළඟට උපන් අකුසල ධර්ම තියෙනවා. ඒවා යටපත් කරන්න ඕන, දුරු කරන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන. ඒකත් නිකන් කරන්න බෑ. ඒකටත් උත්සාහයක් අවශ්‍යයි. එහෙමද? මගේ ජීවිතේ දැන් මේ බඳු අකුසල ධර්ම තියෙනවා. පව්කම් තියෙනවා. ඒවා මම යට කරන්න ඕන. ඒවා නැවත කරන විදිහට මම කටයුතු කරන්නේ නැහැ. ඒක සඳහා අපේ හිත පිහිටුවා ගන්න ඕනේ. ඒ සඳහා වීර්යයක් අවශ්‍යයි. ඉතින් මෙන්න මේ විදිහට පින්වත්නි යම් කෙනෙක් උත්සාහ කළ යුතු කාලයේහි උත්සාහ කරනවා නම් ඒ සඳහා අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. උත්සාහ කරන මේ ජීවිතය මේ ජීවිතේ සාර්ථක කරගන්න වගේම සසර ජීවිතය වාසනාවන්ත කරගන්නට සසර දුකින් මිදෙන්න අපට උත්සාහ කරන්න ඕන හොඳම අවස්ථාව මේ මනුස්ස ජීවිතේ ලැබිච්ච වෙලාව. මේ වෙලාවේ මම ඒ සඳහා උත්සාහවන්ත වෙනවා. වීර්යවන්ත වෙනවා. මගේ හිත ඒ සඳහා මම පිහිටුවා ගන්නවා. මගේ හිතේ කැමැත්තක් ඒ සඳහා මම ඇති කරගන්නවා. මොකටද මේ කියන ධර්ම මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය. ඉතින් මෙන්න මේ විදිහට කල්පනා කරලා අපි මේ ජීවිතයේට වීර්ය දියුණු කරන්න. උත්සාහය ඇති කරගන්න. අදිස්ථාන කරගන්න. කම්මැලිකම, කුසීතකම මෙලවත් අපේ ජීවිතේ පිරිහීමටපත් කරනවා. ඒ විතරක් නෙවෙයි සසරක් නැවත නැවත දුකට අපිව පත් කරනවා. එයින්ද මේ ධර්ම මාර්ගයට අපි ගමන් කරන්නට නම් කුසීතකම, අලසකම, කම්මැලිකම අයින් කරන්න ඕනේ. ඉතින් අන්නේ විදිහට කල්පනා කරලා ඊළඟට අපේ සිතුවිලි දැන් සමහරක් අපි හිතන සිතුවිලි තියෙන මොනවද? ඒවට කියනවා කාම සංකප්ප කවුරු හරි කෙනෙක් නිතරම මේ පස්තම් සැප ගැනම හිත හිතා ඉන්නවනේ නේ ඒවමයි ලබන්න එයා කල්පනා කරන හැම වෙලාවෙම පස්තම් සැප ඇහැ කන දිව නාසය ශරීරය මේ කියන පංච ඉන්ද්‍රියන් පිනවන්න අවශ්‍ය දේවල්ම එයා හොය හොයා ඉන්නවා ඒවමයි එයාගේ කල්පනාව උත්සාහය ඒ සඳහාමයි කතා කරන්නේ ඒවටමයි වැඩ කරන්නේ ඒ සඳහාමයි ඒකට යා තුළ වැඩින්නේ මොනවද? කෙලෙස්මයි වැඩින්නේ. කෙලෙස්මයි වැඩින්නේ. ඊළඟට සමහර විට ව්‍යාපාද සංකල්ප වලින් යුක්තයි. තව කෙනෙක් නැති කරන්න. නේද? විනාශ කරන්න. තව කෙනෙක් මේ නැති වේවා විනාශ වේවා කියලා කල්පනා කරමින් ඒ සඳහා කටයුතු කරනවා. එහෙමත් නැත්නම් විහිංසා සංකප්ප කියලා කියනවා. තව කෙනෙක්ව කායිකව මානසිකව පීඩාවටපත් වෙනවා. හෙලනවා. එහෙමත් කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ කියන වැරදි කල්පනාවන්ගෙන් වෙන්ව කටයුතු කරන්න ඒ කෙනාට නිවනට යන මඟ නිවන් මඟ ඒකයි පඤ්ඤාය මග්ගම් නිවන් මඟ ඒ කෙනාට තමයි ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි හැමදෙනාගේම ඉලක්කය නිවන නිවන ලබන මඟ ඒ සඳහා අපි හැමදෙනාටම උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ උපකාර වේවා. ඒ නිවන් මඟ වහවහ සාක්ෂාත් කරන්න අවශ්‍ය ධර්මාවබෝධය අපි හැම දිනාටම ලැබේවා, සැලසේවා. මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා. පරලොව සුගති සම්පත් ලැබේවා. අපි හැම දිනාම ප්‍රාර්ථනා කරන ජාති ජරා ව්‍යාධි මරණ නැති අති උතුම් අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසීම ලබන්නම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං සාදු සාදු සාදු අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව දේශනා කරන්නට යෙදුණු අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා විහාර පාලක විහාරාධිපති ශ්‍රී සාරානන්ද පරිවේනාධිපති ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද උඩගම්පල ඥානාලෝක ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම ධර්ම දේශනාවේ කුසලානි සංසයන් සුවසේ පාරමිතා පූර්ණය කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වාසනා වේවායි පුණ්‍යානුමෝදනා සිදු කරමු සාදු සාදු සාදු